සාමගාම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්ඛේසු විහෙරති සාමගාමේ තේන කෝපන සමයේන නිගණ්ඨෝ නාත පුත්තෝ පාවායන් අදුනා කාලකතෝ හෝති තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වේදික ජාතා භණ්ඩන ජාතා කලහ ජාතා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මොකහ සත්තේහි විතුදන්තා විහරන්තේ නත්වං ඉමන් ධම්ම විනයං ආජානාසේ අහං ඉමන් ධම්ම විනයං ආජානාමි කින්ත්වං ඉමන් ධම්ම විනයං ආජානිස්සසී මිච්ඡා පටිපන්නෝ තමසී අහමස්මි සම්මා පටිපන්නෝ සහිතං මේ අසහිතං තේ පුරේ වචනීයං පච්චා අවච පච්චා වචනීයං පුරේ අවච ආචින්නන්තේ විපරාවත්තං ආරෝපිතෝ තේ වාදෝ නිග්‍රහිතෝසි චරවාද ප්‍රමොක්ඛාය නිබ්බේතේ හිවා සචේ පහෝසීති වදෝ ඒව කෝමඤ්ඤේ නිගණ්ඨේසෝ නාථ පුත්තියේසෝ වත්තති යේතේ නිගණ්ඨස්ස නාථ පුත්තස්ස ශාවකා ගිහි ඕදාත වසනාත් තේපි නිගණ්ඨේසෝ නාථ පුත්තියේසෝ නිබ්බින්න රෝපා විරස්ත රෝපා පටිවාන රෝපා යථාතන් දොරක්හසේ ධම්ම විනයේ දුප්පවේදිතේ අනේයානිකේ අනුපසම සංවත්තනිකේ අසම්මා සම්බුද්ධප්පවේදිතේ භින්නතෝපේ අප්පටි සරණේති අතේ කෝචොන්දෝ සමනොද්දේශෝ පාවායන් වස්සං බුද්ධෝ යේන සාමගාමෝ යේනායස්මා ආනන්දෝ තේනුපසංකමි උපසංකමෙත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා ඒකමන් සංනිසේදී ඒකමන් සංනිසින්නෝ කොචොන්දෝ සමනොද්දේශෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච නිගණ්ඨෝ භන්තේ නාථපුත්තෝ පාවායන් අදුනා කාලකතෝ තස්ස කාලකිරියාය බින්නා නිගණ්ඨා ද්වේදික ජාසා භණ්ඩන ජාසා කලහ ජාසා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මොකහ සත්තේහි විතුදන්තා විහරන්තේ පේයාලම් බින්නතෝපේ අපටිසරණේති එවං බොත්තේ ආයස්මා ආනන්දෝ චොන්දං සමනොද්දේශං ඒතදවෝච අත්ථේඛෝ ඉදං ආවුසෝ චුන්ද කථාපාභතං භගවන්තං දස්සනාය ආයාමාවුසෝ චුන්ද යේන භගවා තේනොපසංඛමිස්සාම උපසංඛමිත්වා ඒතමත්ථං භගවතෝ ආරෝචෙස්සාමාතේ ඒවන් බන්තේති කෝ චොන්දෝ සමනොද්දේශෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි අතකෝ ආයස්මාච ආනන්දෝ චොන්දෝ ච සමනොද්දේශෝ යේන භගවා තේනොපසංකමින්සෝ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච අයං බන්තේ චුන්දෝ සමනොද්දේශෝ ඒවමාහ නිගණ්ඨෝ බන්තේ නාතපොත්තෝ පාවායන් අදුනා කාලකතෝත් තස්ස කාලකිරයාය භින්නා නිගණ්ඨා ද්වේදික ජාතා භණ්ඩන ජාතා කලහ ජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මොකහ සත්තේහි විදුදන්තා විහරන්ති තේයාලම් බින්නතෝපේ අපටිසරණේ තේ තස්ස මයිහං භන්තේ එවං හෝති මාහේව භගවතෝ අච්චයේන සංඝේ විවාදෝ uppajjee සෝස්ස විවාදෝ බහුජනා හිතාය බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානන්තේ සංඛින් මඤ්ඤසි ආනන්ද යේවෝ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා සේයතේදං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්‍යබොජ්ජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ පස්සසීනෝ ත්වං ආනන්ද ඉමේසෝ ධම්මේසෝ ද්වේපි භික්ඛෝ නානාවාදේති යේමේ බන්තේ ධම්මා භගවතා අභිඤ්ඤා දේශිතා සේයතේදං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධි පාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්ත බොජ්ජංගා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නාහං පස්සාමි ඉමේසෝ ධම්මේසෝ ද්වේති බික්ඛෝ නානාවාදේ යේචකෝ භන්තේ පුග්ගලා භගවන්තං පතිස්සයමාන රූපා විහරන්ති තේපි භගවතෝ අච්චයේන සංඝේ විවාදං ජනෙය්‍යොං අජ්ජා ජීවේවා අධේ පාතිමොක්ඛේවා සොස්ස දිවාදෝ බහුජනා හිතාය බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානන්තේ අප්‍රමත්තකෝසෝ ආනන්ද විවාදෝ යදිදං අජ්ජා ජීවේවා අධිපාතිමොක්ඛේවා මග්ගේ වාපි ආනන්ද පටිපදාය වා සංඝේ විවාදෝ uppajjamano uppajjeya සොස්ස විවාදෝ බහුජනා හිතාය බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානන්තේ ക്ഷയമാനി ആനന്ദ വിവാദമൂലാനി കഥമാനിച്ച ඉදානන්ද බික්ඛෝ කෝධනෝ හෝති උපනාහි යෝසෝ ආනන්ද බික්ඛෝ කෝධනෝ හෝති උපනාහි සෝ සද්ධරිති අගාරවෝ විහෙරති අප්පතිස්සෝ ධම්මේති අගාරවෝ විහෙරති අප්පතිස්සෝ සංඝේපි අගාරවෝ විහෙරති අපතිස්සෝ සික්ඛාය සේන පරිපූර්ණකාරී හෝති යෝසෝ ආනන්ද දෙක්ඛෝ සත්තරි අගාරවෝ විහෙරති අපතිස්සෝ ධම්මේ පේයාලම් සංඝේ අගාරවෝ විහෙරති අපතිස්සෝ සික්ඛායන පරිපූර්ණකාරී හෝති සෝ සංඝේ විවාදං ජනේති යෝ හෝති විවාදෝ බහුජනා හිතාය බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානම් ඒව රූපං චේතුම් මේ ආනන්ද විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාත චත්‍ර තුම් මේ ආනන්ද තස්සේව පාපකස්ස දිවාද මූලස්ස පහනාය වායමෙය්‍යාත ඒව රූපං චේතුම් හේ ආනන්ද විවාද මූලං අජ්ජස්සං වා බහිද්ධාවා න සමනුපස්සෙය්‍යාත తත්‍ර තුම් හේ ආනන්ද තස්සේව පාපකස්ස විවාද මූලස්ස ආයතින් අනවස්ස වාය පටිපජ්ජෙය්‍යාත ඒව මේ සස්ස පාපකස්ස විවාද මූලස්ස පහානං හෝති ඒව මේ සස්ස පාපකස්ස විවාද මූලස්ස ආයතින් අනවස්සවෝ හෝති පුරච පරං ආනන්ද බෙක්ඛෝ මක්ඛේ හෝති පලාසේ පේයාලම් ඉස්සුකී හෝති මච්චරේ පේයාලම් ෂටෝ හෝති මායාවේ පේයාලම් පාපිච්චෝ හෝති මිච්ඡාදෙච්චේ පේයාලම් සම්දෙච්චේ පරාමාසී හෝති ආධානගාහේ දුප්පටි නිස්සග්ගේ යෝසෝ ආනන්ද බික්ඛෝ සම්දෙච්චි පරාමාසී හෝති ආධානගාහේ දුප්පටි නිස්සග්ගේ සෝ සත්තරිපේ අගාරවෝ විහෙරති අප්පතිස්සෝ ධම්මේපි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ සංඝේපි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ සික්ඛායපේන පරිපූර්ණකාරේ හෝති යෝසෝ ආනන්ද බික්ඛෝ සත්‍යරි අගාරවෝ විහෙරති අප්පතිස්සෝ ධම්මේ පේයාලම් සංඝේ පේයාලම් සික්ඛායන පරිපූර්ණකාරී හෝති සෝ සංඝේ විවාදං ජනේති යෝ හෝති විවාදෝ බහුජනා හිතාය බහුජනා සුඛාය බහුනෝ ජනස්ස අනත්තාය අහිතාය දුක්ඛාය දේව මනුස්සානම් ඒව රෝපං චේතුම් මේ ආනන්ද විවාදමූලං අජ්ජත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්‍යාත තත්‍ර තුම්හි ආනන්ද තස්සේව පාපකස්ස විවාදමෝලස්ස පහනාය වායමෙය්‍යාත ඒව රූපං චේතුම් මේ ආනන්ද විවාදමෝලං අජ්ජත්තං වා බහිද්ධා වා නසමනුපස්සෙය්‍යාත తత్ర తుమ్మే ఆనంద తస్సేవ పాపకస్ස వివాదమూలస్ස ආයතින් අනවශ්‍ය වාය පටිපජ්ජයාත ඒවමේ තස්ස පාපකස්ස විවාදමෝලස්ස පහානං හෝති ඒවමේ තස්ස පාපකස්ස විවාදමෝලස්ස ආයතින් අනවශ්‍යවෝ හෝති ඉමානිකෝ ආනන්දච්ච විවාද මූලානි චත්තාරිමානි ආනන්ද අධිකරණානි කතමානි චත්තාරේ විවාදාධේකරණං අනුවාදාධේකරණං ආපත්තාධේකරණං කිච්ඡාධේකරණං ඉමානිකෝ ආනන්ද චත්තාරි අධිකරණානි සත්‍ය කොපරිමේ ආනන්ද අධිකරණ සමතහා uppන්න uppannaනං අධිකරණානං සමතහාය වෝප සමාය සම්මුඛ විනයෝ දාතබ්බෝ සති විනයෝ දාතබ්බෝ අමෝල්හ විනයෝ දාතබ්බෝ පටිඤ්ඤාය කාර්යය තබ්බම් යේ බොහ්‍ය සිකාච්ඡස්ස පාපීය සිකාත්තින වත්තාරකෝති කතංච ආනන්ද සම්මුඛ විනයෝ හෝති ඉදානන්ද බෙක්ඛෝ බෙවදන්තේ ධම්මෝති වා අධම්මෝති වා විනයෝති වා අවිනයෝති වා තේහානන්ද බෙක්ඛෝ හේ සබ්බේ හේව සමග්ගේ හේ සම්නිපතිතබ්බං සම්නිපතේत्वा ධම්මනෙත්තේ සමනමජ්ජතබ්බා ධම්මනෙත්තිං සමනොමජ්ජිත්වා යථා තත්තහ සමේතේ තථාත්තං අධිකරණං වෝපසමේ සම්බම් එවං කෝ ආනන්ද සම්මුඛ විනයෝ හෝති එවං ච පනිදේ කච්ඡානං අධිකරණානං වෝපසමෝ හෝති යදිදං සම්මුඛ විනයේන කතංච ආනන්ද යේ බොහ්‍යසිකා හෝති තේකේ ආනන්ද බික්ඛෝ නසක්ඛන්තේ තං අධිකරණං තස්මින් ආවාසේ වෝපසමේතුන් තේහානන්ද බික්ඛෝ හි යස්මින් ආවාසේ බහුතරා බික්ඛෝ සෝ ආවාසෝ ගන්තබ්බෝ තත්ථ සබ්බේ හේව සමග්ගේහි සම්නිපතිතබ්බං සම්නිපතේත්වා ධම්මනෙත්තේ සමනොමජ්ජේ තබ්බා ධම්මනෙත්තෙන් සමනොමජ්ජේත්වා යථා තත්ථ සමේතේ තථාතං අධිකරණං වෝප සම්මේ තබ්බං එවං කෝ ආනන්ද යේ බොහ්‍ය සිකා හෝති එවං ච පනිදේ කච්ඡානං අධිකරණානං වෝප සමෝ හෝති යදිදං යේ බොහ්‍ය සිකාය කතං ච ආනන්ද සති විනයෝ හෝති ඉදානන්ද බික්ඛෝ බික්ඛුං ඒව රෝපාය ගරුකාය ආපත්‍ත්‍යා චෝදේති පාරාජිකේන වා පාරාජික සාමන්තේන වා සරතායස්මා ඒව රෝපින් ගරුකං ආපත්‍ත්‍ං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති සෝ ඒවමාහ නකෝ අහං ආවුසෝ සරාමි ඒව රූපින් ගරුකං ආපස්සින් ආපජ්ජිතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති තස්ස කෝ ආනන්ද බික්ඛුනෝ සති විනයෝ දාසබ්බෝ එවං කෝ ආනන්ද සති විනයෝ හෝති එවං ච පනිදේ කච්ඡානම් අධිකරණානං වූපසමෝ හෝති යදිදං සති විනයේන කතං ච ආනන්ද අමෝල්‍ය විනයෝ හෝති ඉදානන්ද බික්ඛෝ බික්ඛුං ඒව රූපාය ගරුකාය ආපත්‍ත්‍යා චෝදේති පාරාජිකේන වා පාරාජික ශාමන්තේන වා සරතායස්මා ඒව රූපින් ගරුකං ආපත්‍යෙන් ආපජ්ජතා පරාජිකං වා පරාජික සාමන්තං වාති සෝ ඒවමහ නකෝ අහං ආඋස්සෝ සරාමි ඒව රූපින් ගරුකං ආපත්‍යෙන් ආපජ්ජතා පරාජිකං වා පරාජික සාමන්තං වාති තමේනං සෝ නිබ්බේතෙන් තං අතිවේතේති ඉංගායස්මා සාදුකමේව ජානාහි යදේ සරසී ඒව රූපින් ගරුකං ආපත්තින් ආපජ්ජිතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති සෝ ඒවමහ අහං කෝ ආවුසෝ උම්මාදං පාපුනින් චේතසෝ විපරියේසං තේන මේ උම්මත්තකේන බහොම් අස්සාමනකං අජ්ජාචින්නම් භාසිත පරිකන්තං නාහන්තං සරාමි මෝල් හේන මේ ඒකං කතන්ති තස්සකෝ ආනන්ද බික්ඛුනෝ අමෝල්හ විනයෝ දාතබ්බෝ එවං කෝ ආනන්ද අමෝල්හ විනයෝ හෝති එවංච පනිදේ කච්චානං අධිකරණානං වෝපසමෝ හෝති යදිදං අමෝල් හැවිනයේන කතංච ආනන්ද පටිඤ්ඤාත කරණං හෝති ඉදානන්ද බෙක්ඛෝ චෝදිතෝ වා අචෝදිතෝ වා ආපස්සින් සරති විවරති උත්ථානේ කරෝති තේනානන්ද බික්ඛුනා බුද්ධතරෝ බික්ඛෝ උපසංකමිත්වා ඒකං සං චේවරං කତ୍වා පාදේ වන්දෙත්වා උක්කුටිකං නිසේදෙත්වා අංජලින් පග්ගහෙත්වා ඒවමස්ස වචනීයෝ අහං බන්තේ ඉත්තං නාමං ආපත්තින් ආපන්නෝත් සං පටිදේශේමීති සෝ ඒවමහ පස්සසීති පස්සාමේති ආයතින් සංවරං ආපජ්ජයාසේති සංවරං ආපජ්ජස්සාමේති එවං කෝ ආනන්ද පටිඤ්ඤාත කරණං හෝති එවං ච පනිදේ කච්ඡානං අධිකරණානං භූපසමෝ හෝති යදිදම් පටිඤ්ඤාත කරණේන කතං ච ආනන්ද තස්ස පාටියසිකා හෝති ඉදානන්ද බික්ඛෝ බික්ඛුං ඒව රූපාය ගරුකාය ආපස්සියා චෝදේති පාරාජිකේන වා පාරාජික ශාමන්තේන වා සරතායස්මා ඒව රූපින් ගරුකං ආපත්තින් ආපජ්ජතා පාරාජිකං වා පාරාජික ශාමන්තං වාති සෝ ඒවමාහ නකෝ අහං ආවුසෝ සරාමි ඒව රූපින් ගරුකං ආපත්‍යෙන් ආපජ්ජතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති තමේනං සෝ නිබ්බේතෙන් තං අතිවේටේති ඉංගායස්මා සාදුකමේව ජානාහි යදි සරසේ ඒව රූපින් ගරුපං ආපත්‍යෙන් ආපජ්ජිතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති සෝ ඒව මාහ නකෝ අහං ආවසෝ සරාමි ඒව රූපින් ගරුකං ආපත්‍යෙන් ආපජ්ජිතා පාරාජිකං වා පාරාජික සාමන්තං වා සරාමිකෝ අහං ආවුසෝ ඒව රූපින් අප්‍රමත්තිකං ආපත්තින් ආපජ්ජතාති තමේනං සෝ නිබ්බේතෙන් තං අතිවේතේති ඉංඝායස්මා සාදුකමේව ජානාහි යදේ සරසේ ඒව රූපින් ගරුකං ආපත්තින් ආපජ්ජතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති සෝ ඒවමාහ ඉමං හි නාමහං ආවුසෝ අප්‍රමත්තිකං ආපච්චෙන් ආපජ්ජත්වා අපොට්ඨෝ පටිජානිස්සාමි කිං පනාහං ඒව රෝපින් ගරුකං ආපච්චෙන් ආපජ්ජත්වා පාරාජිකං වා පාරාජික සාමන්තං වා පුට්ඨෝන පටිජානිස්සාමි තේ සෝ ඒවමාහ ඉමං ඊනාමත්වං ආවුසෝ අප්‍රමත්තිකං ආපත්‍යෙන් ආපජ්ජෙත්වා අපොට්ටෝන පටිජානිස්සසේන් කිම්පනත්වං ඒව රෝපින් ගරුකං ආපත්‍යෙන් ආපජ්ජෙත්වා පාරාජිකං වා පාරාජික සාමන්තං වා පුට්ඨෝ පටිජානිස්සසී ඉංගායස්මා සාදුකමේව ජානාහි යදේ සරසේ ඒව රූපින් ගරුකං ආපත්තින් ආපජ්ජතා පරාජිකං වා පරාජික සාමන්තං වාති සෝ ඒවමහ සරාමිකෝ අහං ආවුසෝ ඒව රූපින් ගරුකං ආපත්තින් ආපජ්ජතා පරාජිකං වා පරාජික සාමන්තං වා දවාමේ එවං වොත්තං රවාමේ එවං වොත්තං නාහං තං සරාමේ ඒව රූපින් ගරුකං ආපත්තින් ආපජ්ජතා පාරාජිකං වා පාරාජික සාමන්තං වාති එවං කෝ ආනන්ද තස්ස පාපීය සිකා හෝති එවං ච පනිදේ කච්ඡානං අධිකරණානං බෝව සමෝ හෝති යදිනම් තස්ස පාපීය සිකාය කතංච ආනන්ද තිනවත්තාරකෝ හෝති ඉදානන්ද දෙක්ඛෝනං භණ්ඩන ජාතානං කලහ ජාතානං විවාදා පන්නානං විහෙරතං බහොං අස්සාමනකං අජ්ජාචින්නං හෝති භාසිත පරිකන්තං තේහානන්ද බික්ඛෝ හේ සම්මේ හේව සමග්ගේ හේ සම්නිපතිතබ්බං ශන්‍යපදිත්වා ඒකතෝ පක්ඛේ කානම් බික්ඛූණං ද්‍යත්තතරේන බික්ඛුනා උට්ඨායාසනා ඒකං සංඛේවරං කତ୍වා අංජලිම් පනාමෙත්වා සංඝෝ ඥාපේ සම්බෝ සුනාතු මේ බන්තේ සංඝෝ ඉදං අම්හාකං භණ්ඩන ජාතානං කලහ ජාතානං දිවාදාපන්නානං විහෙරතං බහුං අස්සාමනකං අජ්ජහා චෙන්නම් භාසිත පරිකන්තං යදේ සංඝස්සපත්ත කල්ලං අහං යාචේව ඉමේසං ආයස්මන්තානම් ආපත්‍ති යාචයත්තනෝ ආපත්‍ති ඉමේසං චේව ආයස්මන්තානම් අත්තාය අත්නෝච අත්තාය සංඝ මජ්ජේ තින වත්තාරකේන දේශේයන් තපෙත්වා තුල්ලවජ්ජන් තපෙත්වා ගිහි පටිසංයුත්තන්ති අතහපරේෂං ඒකතෝ පක්ඛේ කානං වික්ඛෝණං ව්‍යක්ඛතරේන වික්ඛුණා උට්ඨායාසනා ඒකං සංචීවරං කତ୍වා අංජලින් පනාමෙත්වා සංඝෝ ඥාතේ සම්බෝ සුනාතුමේ බන්තේ සංඝෝ ඉදං අම්හා සං භණ්ඩන ජාතානං කලහ ජාතානං විවාදා පන්නානං විහෙරතං බහුං අස්සාමනකං අජ්ජහා කින්නම් භාසිත පරිකන්තං යදේ සංඝස්ස පත්ත කල්ලං අහං යාචේවයි මේසං ආයසමන්තානං ආපත්‍ති යාච අත්තනෝ ආපත්‍ති ඉමේ සංචේව ආයසමන්තානං අත්තාය අත්තනෝච අත්තාය සංඝ මජ්ජේ තින වත්තාරකේන දේශේයන් තපෙත්වා තුල්ලවජ්ජන් තපෙත්වා ගිහි පටිසංයුත්තන්ති එවං කෝ ආනන්ද චිනවත්තරකෝ හෝති එවං ච පනිදේ කච්චහානං අධිකරණානං වූපසමෝ හෝති යදිදං චිනවත්තරකේන කයිමේ ආනන්ද ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තන්තේ කතමේච සිද්ධානන්ද බික්ඛුනෝ මෙත්තං කාය කම්මං පච්චොට්ඨිතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේව රහෝච අයම්පේ ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරං ආනන්ද භික්ඛුනෝ මෙත්තං වචේ කම්මං පච්චෝ පට්ඨිතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේවර හෝච අයම් විධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරං ආනන්ද භික්ඛුනෝ මෙත්තං මනෝ කම්මං පච්චෝ පට්ඨිතං හෝති සබ්‍රක්මචාරේසු ආවේචේවර හෝච අයම්තේ ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරම් ආනන්ද වික්ඛෝ යේතේ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසෝ පච්චපරියා පන්නමත්තම් පේ තථාරූපේහි ලාභේහි අප්පටේ විබත්ත භෝගී හෝති සීලවන්තේහි සම්රක්මචාරේහි සාධාරණ භෝගී අයම්තේ ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති පුනච පරං ආනන්ද බික්කෝ යානේ තානේ සේනානේ අඛණ්ඩානේ අච්ඡෙද්දානේ අසබලානේ අකම්මාසානේ බොජිස්සානේ විඤ්ඤොප්පසත්තානේ අපරාමට්ඨානේ සමාධේ සංවත්තනිකානේ තතාරෝපේසෝ සීලේසෝ සීල සාමාන්‍ය ගතෝ විහෙරතේ සබ්‍රක්මචාරේහි ආවේචේව රහෝච අයම්තේ ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති උගනච පරං ආනන්ද දෙක්ඛෝ යායන් දෙට්ඨේ අරියා නීයානිකා නීයාතේ තක්ඛරස්ස සම්මා දුක්ඛඛයාය සතරෝපාය දෙට්ඨියා දෙට්ඨේ සාමාඤ්ඤ ගතෝ විහෙරති සම්බ්‍රක්මචාරේහි ආවේචේවර හෝච අයම්තේ ධම්මෝ සාරාණීයෝ පියකරණෝ ගරුකරණෝ සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තති ඉමේ කෝ ආනන්ද ච සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකේ භාවාය සංවත්තන්ති ඉමේ චේතුම් මේ ආනන්ද ච සාරාණීය ධම්මේ සමාදාය සංවත්තේයාත පස්සත නොතුම් මේ ආනන්ද සං වචන පතං අනුං වාතෝ ලං වා යන්තුම් මේ නාදි වාසේයාතාති නොහෙතං බන්තේ තස්මාති ආනන්ද ඉමේ ච සාරාණීය ධම්මේ සමාදාය වත්තත සංවෝ භවිෂ්‍යති දීඝරත්තං හිතාය සුඛායාති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති සාමගාම සුත්තං චතුත්තං